සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අද දවසේත් අපි සූදානම් වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිතය નિවරදිව සකස් කරගන්න හැම නිමේෂයකම කළ යුතු ක්‍රියාපටිපාටියේ ඉහළම තලයක තියෙන වැඩපිළිවෙලක් පිළිබඳව සාකච්ඡා කරගන්න ඊයේ දවසේත් අපි මේ පිළිබඳව සාකච්ඡා කරා නමුත් අද ඉන් එහාට ගිය කාරණාවක් කතා කරන්නයි සූදානම් වෙන්නේ අපි සති හතක් එක දිගට කතා කරා විසුද්ධි හත පිළිබඳව. විසුද්ධීන් හත පිළිබඳව, කියන්නේ හිත පිරිසුදු කර ගැනීම පිළිබඳව සති හතක් එක දිගට සාකච්ඡා කරා. ඊට පස්සේ ඒ සඳහා අවශ්‍ය කරන සිහිය, නුවණ, වීරය කියන දේවල් සාකච්ඡා කරා. ඒ කියන්නේ අපේ හිතවල තිබිය යුතු මානසික වේගයන් පිළිබඳව සාකච්ඡා කරා. ඒකෙන් පස්සේ අපි සත් අනුපස්සනා පිළිබඳව. මොකද අර චිත්ත විසුද්ධීන් සම්පාදනය අපේ විසුද්ධිහත සම්පාදනය කරගන්නකොට සත්‍ය විසුද්ධිය ඇති කරගන්නකොට අපි තුල ජනිත වෙන වැඩපිළිවෙල නැත්නම් අපිට අවබෝධ වෙන දේ තමයි අනුපස්සනා වලින් සාකච්ඡා කරන්නේ. ඒකින්ද අරකටම සම්බන්ධ හින්දා ඒ සඳහා අවශ්‍ය කරන සිහිය, නුවණ, වීරය කියන ගුණාංගයන් වර්ධනය කර ගැනීම ගැන කතා කරලා අනුපස්සනා ගැන කතා කරන අන්තිම සතිය තමයි මේ පටිනිසග්ගානු පස්සනාවයි සත්ත්වනුපස්සනාවල අවසාන අනුපස්සනාව. ඉතින් මේ පිළිබඳ මූලික විග්‍රහයක් කරන්න ඕනේ ඊයේ දවසේත් අපි කරගත්තත් අපි ආය ආය කියන්නේ මේවා මේ අපිට ගෝචර කරගන්න බැරි ධර්ම කරුණු නෙවෙයි. ගැඹුරුයි කියලා කියන්නේ අපේ සිත තුලින් අත්දකින්න ඕන හින්දා ගැඹුරුයි කියලා කියන්නේ. එහෙම නැතුව මේ සංකීර්ණ නෙවෙයි. හරි සංකීර්ණ භාවය සහ ගැඹුරු භාවය කියන්නේ දෙකක්. සමහර ඒවා ගැඹුරු කරුණු නෙවෙයි. ගැඹුරු කියන්නේ ඇතුළෙන්ම දැනගන්න ඕන කරුණු හින්දා. ගැඹුරෙන් දැනගන්න ඕන කරුණු හින්දා ඒවා බොහොම සියුම් ක්‍රමවේදයන්. පටිනිස්සග්ගානු පස්සනාව කියලා කියද්දී පටිනිස්සග්ග කියන වචනෙට තියෙන තේරුම් දෙකක් තියෙනවා. පටිනිස්සග්ග කියන එකක් එක තේරුම තමයි පරිත්‍යාග කියන තේරුම. පරිත්‍යාග නැත්තම් අත්හැරීම පහ කිරීම කියන්නේ ප්‍රහාණය කිරීම පහ කිරීම කියන අර්ථයෙන් පටිනිසග්ග කියලා කියනවා. තවත් පැත්තකින් පටිනිසග්ග කියලා කියනවා පක්ඛන්දන කියන තේරුමෙන් ඒ කියන්නේ වැද ගැනීම, පිරිසීම ඒ தත්තරපත් වීම කියන අදහසෙන්. මේ දෙක එකම සිද්ධියක එකවර සිද්ධ වෙන ක්‍රියාදාමයන් දෙකක්. ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ මේ එතකොට අපිට මේ හරි අරමුණකට එන්න පුළුවන්. කරවල තියෙන තැනකට එළිය වැටෙනවා කියන්නේ. එකවර සිද්ධි දෙකක් වෙනවා. එකම සිද්ධිය ඇත්තටම ක්‍රියාකාරීත්වයන් දෙකක් වෙනවා. එකක් තමයි අඳුර පහ වීම, අනිත් එක තමයි ආලෝකයේ පතිත වීම. අඳුර පහ වීම සහ ආලෝකයේ පතිත වීම. එතකොට ආලෝකයේ පතිත වෙන තැන අඳුරක් තියෙන විදිහ නැහැ. ඒ දෙක ප්‍රතිවිරුද්ධ ධර්මතා. නේද? ආලෝකය පතිත වෙන තැන, ඒතර ආලෝකය පතිත වෙන තැන අඳුරු තියෙනවා. ඒ ආලෝකයට පතිත වෙලා නැත්තම්. නේද? පුටුවකට හරි මේසයකට හරි යට ඔන්න අඳුරක් තියෙනවා. ඒ ආලෝකය පතිත වෙලා නැති හින්දා. ඒ කියන්නේ එහෙනම් මේකේ තේරුම ආලෝකය පතිත වෙනවා නම් අඳුර නැහැ. ඒ වගේ මොකක්ද මේ පහ කිරීම සහ වැද ගැනීම කියලා කියන්නේ නැත්නම් බහැර කිරීම සහ ඇතුල් කර ගැනීම කියන්නේ මොකක්ද කියලා අපි පොඩ්ඩක් ගැඹුරින් විමසන්න ඕනේ. දැන් මෛත්‍රිය සහ තරහ කියන දෙක එක්වර හැදෙන දෙකක්ද? මෛත්‍රිය සහ තරහ කියන එක එකවර හැදෙන දෙකක්ද පිටක? කෙනෙක් කෙරේ මිත්‍රත්වයකුයි තරහකුයි එකවර තියෙන්න පුළුවන්. එක මොහොතක. එහෙමයි වාර දෙකකට තියෙන්න පුළුවන්. අද උදේ මට කෙනෙක් කෙරෙහි මෛත්‍රිය තිබ්බා අද හැන්දෑවේ තරහ තියෙනවා. දැන් චුට්ටකට ඉස්සෙල්ලා මෛත්‍රිය තිබ්බා තව චුට්ටකින් තරහ තියෙනවා. එහෙම නෙවෙයි. එක සිතක එකවර මෛත්‍රී හැඟීමකුයි තරහ හැඟීමකුයි නෑ. ඒ දෙක එකට වෙන්නේ නෑ. ඒක අඳුරයි එළියයි වගේ. හරි? ඒතර යම්කිසි කෙනෙක්ගේ තරහ හටගන්න ස්වභාවයක් තියෙන හිතක් තියෙනවා. ඒක අඳුර කියලා හිතන්නකෝ අපි. හැම වෙලෙම තරහ යන ගතියක් තියෙනවා. මේ දැනත්තා මොනවා හරි ක්‍රමවේදයක් පාවිච්චි කරලා ඒ තරහ වෙනුවට මෛත්‍රිය උපදින තත්වයකට තමන්ගේ සිතපත් කරගන්නවා. මෛත්‍රිය උපදින තත්වයකට පත් කරගත්තාම දැන් මොකද උනේ? තරහ පහ වුණා, තරහ අයින් වුණා, මෛත්‍රිය ඇති වුණා. හරි. අන්න ඒ එන්න ඒ වැඩපිළිවෙල පිළිබඳ අනුපස්සනාවක් තියෙනවා නම් හරිද ඒ වැඩපිළිවෙල මගේ තුල සිද්ධ වෙනවාද කියලා මම නිබන්ධව විමසලා විමසන්න ඕනේ. මොකද කුසල් වැඩෙන්න ඕනේ අකුසල් අතහැරෙන්න ඕනේ. නේද? අකුසල් අතහැරීමත් එක්ක අකුසලයටයි කුසලයටයි එකවර හිත කිඩා නෑ. එක ශ්‍රේණියක ඉඩක් නෑ. එතකොට කුසලය තියෙන වෙලාවක ඒකට ප්‍රතිවිරුද්ධ අකුසලය නැත. නේද? එකම ආකාරයෙන් මේකට ඉඩක් නැහැ. එහෙනම් ඒ ඒ ඒ කුසලයන් වර්ධනය වෙනවාද මගේ තුල ඒ ඒ අකුසලයන් දුරු වෙනවාද කියලා විමසා බලමින් මගේ වර්ධනය ඇති කරගත යුතුද නැද්ද නේද මම ඊයේත් මතක් කරා අදත් මතක් කරනවා මේක දිගටම මතක් කරන්න ඕනේ හින්දා අපි බෞද්ධ විදිහට මොනවද කරලා තින්නේ නැකා කොච්චර දේවල් කරලා තියෙනවද දන් දීලා තියෙනවා සිල් රැකලා තියෙනවා නේද වන්දනාවේ ගිහිල්ලා තියෙනවා විහාරස්ථාන ඉදි කරන්න උදව් කරලා තියෙනවා අනිත් අයට උදව් කරලා තියෙනවා පිළිවෙත් ආරක්ෂා කරලා තියෙනවා සමහර සමහර දේවල් බෞද්ධකමට අදාළව මෙන්න මේ දේවල් මේ දේවල් වෙන්න ඕන කියලා නේද වෙසක් උත්සවය සමරනවා තන ඒකුත් දේවල් කරනවා මේ දැන් සාමාන්‍ය ජීවිතයේදී තරහ යන එක අඩු වෙලා මෛත්‍රිය වර්ධනය වෙලා නේද නේද? දුක් නැති වෙලා සතුට ඇති වෙලා නේද? ඔව්. ඔව් කියලා බය නැතුව කියන්න පුළුවන්ද? නේද? අන්න අහන්න හිතෙන් මට කියන්න එපා. ඇතුලෙන් අහන්න මම දුකෙන් ඉන්න අවස්ථා නැත්තම් මම පශ්චාත්තාපයෙන් ඉන්න අවස්ථා මම තරහෙන් ඉන්න අවස්ථා මම ලෝභයෙන් ඉන්න අවස්ථා කොච්චරවත් තියෙනවද දන්නේ නැහැ. එතකොට බුදුරජාන් වහන්සේ ධර්මයේ දුක් නැති කරන ධර්මයක්. සියලු දුක් වලට හේතුව ඇතුළාන්තයේ තියෙන තණ්හාව. සියලු දුක් වලට හේතුව තමන්ගේ ඇතුළෙන් උපදින තණ්හාව. එතකොට මේ දුක් නැති කරන අවිද්‍යාව නැති කරන වැඩ පිළිවෙලක් තියෙනවා. ඔක්කොම තණ්හාවට හේතුව පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන අවිද්‍යාව. පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන අවිද්‍යාව. ඒතර පංච උපාදානස්කන්ධය පිළිබඳ තියෙන අවිද්‍යාව නැති කරන වැඩ පිළිවෙලක් ධර්මයේ තුල තියෙනවා. ඇත්තටම බෞද්ධයෙක් විදිහට කළ යුතු තියෙන එකම දේත් එච්චරයි. හරිද? වෙන වෙන අනිත් දේවල් ඔක්කොම වෙනත් දේවල් වගේ. හැබැයි වෙනත් දේවල් වගේ කියලා ඒවා බැහැර කරලා ඒවා අයින් කරලා කටයුතු කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඇයි මං එහෙම අවස්ථාවක් නැහැ කියන්නේ ඒවා තුල තිබිය යුත්තේ මෙන්න මේ අතහැරීමේ ලක්ෂණය. අපි කොහේ හරි පින්කමක් කරනවා නම් අඩුම ගානේ වන්දනාවක් යනවා නම් කොහේ හරි පූජනීය ස්ථානයකට වඳින්න යනවා කියන්නේ ඒ පූජනීය ස්ථානය තුල අපි ග්‍රහණය කරගන්න ඕන මොනවද? බුදුරජාණන් වහන්සේව ධර්මය නේද? මහා සංඝරත්නය. ඒ වගේ දේවල් තමයි ග්‍රහණය කරගත යුතු තියෙන්නේ. ඒ වගේ දේවල් සඳහා තමයි අපේ අවධානය යොමු විය යුතු තියෙන්නේ. ඒවයින් තමයි අපිට අතහැරීම පුරුදු කරන ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ වාසය කරන ස්වර්ණමාලි චෛත්‍යයන් වහන්සේ කියලා එතෙන්ට ගිහිලා වන්දනා කරනකොට කෙලෙස් හිතට බාධාවල් ඇවිල්ලා කෙලෙස් වෙනුවට කුසලයන් උපදින්න ඕනේ. ශ්‍රද්ධාව උපදින්න ඕනේ. එතකොට එහෙනම් මේ හැම ක්‍රියාවකදීම දානයක් දෙනකොට සීලයක් රකින්නකොට වෙනත් ඕනම කටයුත්තකදී අපිට ඔන්න ඔය කෙලෙස් ධර්මයන්ගේ ප්‍රහාණය සිද්ධ වෙමින් තියෙන්න ඕනේ ඒක විස්කම්බන ප්‍රහාණය හෝ. ඉතින් ඒ පිළිබඳ මගේ සැලකිල්ලක් තියෙනවද දන්නේ නැහැ. පංචික සමාදන් වෙන වෙලාවවල. ඒවටද ඒව කරන්නේ කියලා. ඇත්තටම ඒ කරන දේවල් වලින් ඒව වෙනවා. ඒව වෙන්න නම් එතන යමක් තියෙන්න ඕන මොකද්ද? චේතනාව තියෙන්න ඕන මේකටයි මම මේ කරන්නේ කියලා. අපි හුඟා කරලා අපි දානයක් දෙන වෙලාවක වක්වත් අතහැරීමේ චේතනාව අතහැරලා දෙනවා තමයි. නමුත් ඒ චේතනාව ප්‍රබල නැහැ. ඒ ගැන වැඩි අදහසක් නැහැ. නේද? දැන් මම මෙහෙම කියන්නම්කෝ. දැන් හවස ධර්ම දේශනාවක් ලෑස්ති කරලා. ගෙදරක. හුඟා කියලා ධර්ම දේශනා ලෑස්ති කරන්නේ ඇයි? එන කට්ටියට ධර්මාභෝධය සඳහා ඒ අදහසද දවස් ගාණක් තිස්සේ ඇති වුණේ ධර්ම දේශනා සූදානම් කරද්දී. නේද? එන හැට එන අයට ධර්ම අවබෝධ වෙන්න ඕන අනේ ඒකල කොච්චර දෙයක්ද මේ කට්ටිය බණ ටිකක් අහලා එතකොට හැදෙනවනේ දුක් නැති කරගන්නවනේ මේක කොච්චර ලොකු සේවයක්ද කියලා එහෙම අදහසකින්ද අපි ගෙදරක ධර්ම දේශනාවක් ලෑස්ති කරන්නේ එහෙනම් මේ වරද්ද ගන්න තැන හදා ගන්න වෙනවා නේද ඇත්තටම ලොකු මරමුණ මොකද්ද කවුරු හරි මලා දැන් මට කරන්න දෙයක් නැහැ නේද පින් ටිකක් දෙන්න ඕන හින්දා ධර්ම දේශනාවක් කරන්න ඕනේ ඔය ධර්මදේශනාව ලෑස්ති කරන වෙලාවේ ඉඳන් ඇතුලේ තියෙන අදහසේ තියෙනවා එන අයගේ ආහාර ගැන. ධර්ම දාණය ගැනද ආහාර දාණය ගැනද වැඩිපුර අදහස තියෙනවා. වැඩ සැලකෙල්ලක් තියෙන්නේ කොකටද? හ්ම් බැරි වෙලාවක්වත් බණ ටික දීර්ඝ වෙනවා නම් බණ ටික ටිකක් වැඩි වෙලාවකට යනවා නම් 9 9:00 මාර 10ට විතර ඇදෙනවා නම් බණ අහන මිනිස්සුගේ මූණ මම අත්දකින්න දන්නවනේ. නේද? මූණු නරක් වෙලා දැන් අර අර කැම ටික දී ගන්න බැරි වෙනවා. අරවා මේවා ප්‍රශ්න ගොඩාක් එනවා. ඒ කියන්නේ මේ බණ අහන ගමනොත් කල්පනා මොකද්ද? අර කැම ටික දෙන්නේ කොහොමද කියලා. ඉතින් මම නම් කියන්නේ බණ නවත්තලා කැම දානෙම දුන්නා නම් අර පහුවෙන්ද උදේ සාංගික දානෙ හැන්දෑවේ ගිහි දානෙ. ධර්ම දානෙ ඕනේ නැහැ. ඇයි ගුරු කරන්නේ? නේද? ඊළඟට ඔය ගිහි දාණය කියන එක දාණය ධර්මදේශනාවෙන් පස්සේ තියෙන මේ කැම දීමේ වැඩපිළිවෙල තුල තරහ වෙන්න එපා ඇත්තනම් බාර ගන්න. හරිද? උනුන් පරයා යන ගතියකින් දීමේ අවශ්‍යතාවය තියෙනවද නැද්ද? අහවල් කට්ටියගේ බණ ගෙදර දවසේ මේ කට්ටිය මෙහෙමයි කරේ අහවල් කේටරින් එකෙන් තමයි කරේ මේක මෙන්න මේ විදිහට කරලා තිබ්බා අපි ඊට වැඩිය කරන්න ඕනේ කියන අදහසකින් කරනවා නම් මේවා ඔක්කොම වතුරේ ඒකට එතන තියෙන්නේ අකුසල්. හරිද? ඒකයි අපි මේවා කියලා දෙන්න ඕනේ. එතන තියෙන්නේ මේ තමන්ගේ හිත පිරික්සලා බලන්නේ මොකා මොකාටද මේ එන්නේ මගේ හිත. හරිද? මේ හැම දෙයක් අතරෙම අනුව පහක් කරලා තමන්ව හුවා දැක්වීමේ වැඩ පිළිවෙලක් හෝ වෙනත් මොනවා හරි ඇතුළාන්තයේ තියනවාද කියලා අඩුම ගානේ දැනගෙන අපි කරන්න ඕනේ. ඉතින් ඒකෙන්ද මේවා එන්නෙන්ද එන්නෙන්ද ගුණාත්මක භාවය පිරිහිලා හැම තැනකම උනුන් පරයා යන ගති පහළ වෙමින් තියෙන කාලයක් මේක. හැම තැනකම හැම ශේත්‍රයකම ගුණාත්මක භාවය පිරිහෙමින් තියෙනවා. එතකොට මේක નિවර්ති ගන්න මම මෙහෙම කතා කරන්නේ මේ ගැන මේ කතා කරන මාතෘකාව තුළ තියෙන කොච්චර ගැඹුරු දෙයක්ද කියලා කියන්න ඕන හින්දා. හරි? මේ කතා කරන මාතෘකාව තුළ තියෙන්නේ අනුපස්සනාව. නැවත නැවත නැවත නැවත නැත්තම් අනුපස්සනාව කියලා කියන්නේ මේ අත ගන්න දැන් අපි සති ගානක් කටයුතු කරලා පංච උපාදානස්කන්ධේහි යථාභූත ස්වરૂපය සමග යම් විදර්ශනා ඥානයක් ඇති කරගන්නේ නම් අන්න ඒකට කියලා අනුපස්සනාව කියලා. පංච උපාදානස්කන්ධේ යථාභූත ස්වરૂපය දැකගනිමින් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය තේරුම් අරගෙන ඒක ඒ ඒ සඳහා කරන විදර්ශනාව නැවත නැවත කිරීමට කියනවා අනිච්චානුපස්සනා කියලා. අම්මගේ අනිත්‍ය තාත්තගේ අනිත්‍ය නේද මේ අපිට බාහිර පංච පාදානස්කන්ධ ගුලියකින් දැනෙන, පෙනෙන ස්වභාවයේ අනිත්‍යභාවය නෙවෙයි. ඒකට කියනවා අනිත්‍ය සංඥා. හරිද? එහෙම නැතුව පංච පාදානස්කන්ධයේ අනිත්‍ය අත්දකින්න අපේ සිත යොමු කරලා ඒක තුලින් අපි ඇති කරගන්නා වූ යම්කිසි දැනුමක් වෙනවා නම් ඒ දැනුමට කියනවා අනිත්‍යාන පස්සනා කියලා. හරිද? ඒ වගේ තමයි නම් පටිනිස්සග්ගානුපස්සනාව කියන්නේ මොකක්ද කියලා දැන් අපි හරියට තේරුම් ගන්න ඕනේ. පංච උපාදානස්කන්ධයේ පිළිබඳ අවබෝධය ඇති කර ගනිමින් පංච උපාදානස්කන්ධය පිළිබඳ අවබෝධය ඇති කර ගනිමින් යම් කෙලෙස් ධර්මයක් බැහැර කෙරෙන අතර යම් කෙලෙස් ධර්ම යම් කුසල ධර්මයක් වර්ධනය වෙනවා. අඳුර පහ වෙලා එළිය එනවා වගේ යම් කුසල ධර්මයක් වර්ධනය වෙන බව මේ දෙකම එකවර සිද්ධ වෙන බව නැවත නැවත පුන පුනා පුන පුනා පුන පුනා දකිමින් මෙන්න මේක වෙනවා මෙන්න මේක අයින් වුණා මෙන්න මේක ආවා මගේ හිතට මෙන්න මේක අයින් වුණා මෙන්න මේකට එළඹුණා මේක අයින් වුණා මේකට එළඹුණා අන්න එහෙම ඒ වෙනස සිද්ධ වෙන බව දැනගනිමින් දැනගනිමින් දැනගනිමින් යම්කිසි විදර්ශනාවක් කරනවා නම් අන්න ඒ අවස්ථාවට අපි කියනවා පටිනිස්සග්ගාණු පස්සනාව කියලා. ඒ කියන්නේ අපිම පිරික්සන්න ඕන අපේම සිත මොනවද මට මේ වෙමින් තියෙන්නේ මගේ ළඟ මොනවද අයින් වෙන්නේ මොනවද මට එකතු වෙන්නේ මොනවද අයින් වෙන්නේ මොකද යම් කුසලයක් වර්ධනය වෙනකොට ඒකට ප්‍රතිවිරුද්ධ අකුසලය ප්‍රහාණය වෙනවා මෛත්‍රිය මගේ තුල වර්ධනය වෙනකොට තරහ කියන එක ප්‍රහාණය වෙනවා ditthi visuddhiya ඇති වෙනකොට ditthi visuddhiya ඇති වෙනවා කියන්නේ එහෙනම් පක්ඛන්දන ලක්ෂණය තමයි ditthi visuddhiya වැද ගැනීම මගේ හිත ditthi visuddhiට විවෘත වුණා. හරිද? ඒක විවෘත වෙනකොට සත්ව සංඥාව පහ වෙනවා. හරි. ditthi visuddhiය විවෘත වෙනකොට සත්ව සංඥාව පහ වෙනවා. ඒක උදාහරණයකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හරකෙක් මරන්න හොයන්න යනවා. දැන් මිනිස්යාගේ సంతානයේ තියෙන්නේ හරක හරක හරක මරන්න හොයන්න යනවා කියලා. අල්ල ගන්නවා. ගේනවා. ගේනකොටත් තියෙන්නේ හරක ගේනවා. මරනවා. මරන කොටත් තියෙන්නේ හරක මරනවා. හැම ගහනවා. මේ හරක් මරන්නේ කියලා නෙවෙයි කියන්නේ. හැම ගහන කොටත් තියෙන්නේ හරක හැම ගහනවා. මස්තික තැනක තියලා විකුණන්න පටන් ගන්නවා. හරක විකුණනවා කියලා අදහස තියෙන්නේ. හරක විකුණනවා කියලා අදහස තියෙන්නේ. නෑ. දැන් කියන්නේ මස් විකුණනවා කියලා. නේද? එහෙනම් මොකද උනේ? හරකා කියන සංඥාව බැහැර වුණා. මස් කියන සංඥාව ආවා. නේද? කොයි වෙලාවක හරකා කියන සංඥාව බැහැර වුණා මස් කියන සංඥා ආවා. ඒ වගේ සත්‍යය පුද්ගලයා කියන සංඥාව අයින් වුණා. අයින් වෙලා මොකක් දුනේ? නාම රූප දෙකක් කියන සංඥාව ආවා. නාම රූප සම්පති දෙකක් වෙන් වෙලා තියෙන නාම රූප දෙකක් කියන සංඥාව ඒමත් එක්ක හරකා කියන සංඥාව ආ මේ මේ පුද්ගලයා කියන සංඥාව හරකා කියන සංඥාව බල්ලා කියන සංඥාව ඔක්කොම නැති වෙනවා ඒ නැතිවීමත් එක්ක සත්වයේ පුද්ගලයක කියලා අපි අහවල් පුද්ගලයාමට විනකෙටුවාය. අහවල් පුද්ගලයාමට කරදර කළාය කියන අදහස ඔක්කොම බැහැර කරමින් අනාත්ම සංඥාව ආදී වර්ධනය වෙන්න හේතුවක් වෙනවා. හරි. එතකොට දැන් ඒක කෙරෙනවද කියලා ඒක සිද්ධ වෙනවද මගේ సంతානේ? හරි ඒක වෙනවද කියලා විමසමින් විමසමින් විමසමින් මේ විදර්ශනාව නැවත නැවත වර්ධනය කිරීමට කියන. ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන් බැහැර වුණාද සම්පූර්ණයෙන් බැහැර වුණාද කියලා විමසමින් විමසමින් විමසමින් විදර්ශනා වර්ධනය කිරීමට කියනවා. පටිනිස්සග්ගානු වසනාව කියලා. හරි? එතකොට ඒක තමයි එහෙනම් බලන්න අපි අපේ හිත ගැන කොච්චර විමසන්න ඕනද කියලා. විදර්ශනා භාවනාව කියන එක විදර්ශනා භාවනාව කියන එක රටේ ප්‍රකට දෙයක්. සමත භාවනාව සහ විදර්ශනා භාවනාව. බොහෝ දෙනෙක් විදර්ශනා භාවනාවන් සිද්ධ කරමින් ඉන්නවා. කරනවා. හැබැයි මම අහනවා ඒ විදර්ශනා භාවනා කරනකොට ඒ කරන අයවත් අඩුම ගානේ ඔය සිද්ධ වෙන සිද්ධිය ගැන අවධානය තියනවාද? නේද? මගේ ළඟ දැන් කොච්චර දැන් ඇවිල්ලා කියනවා පින්වත් නේද? අපි අපි මෙහෙමයි. අපි දැන් නව මහා විදර්ශනාව වඩන්නේ. අපි මෙහෙම තමයි කරන්නේ. දැන් මම දවස් 15ක් ගිහලා නැවතිලා ඉඳලා ආවේ. අර මේ එහෙම කියන හැර නිග්‍රහ කරනව නෙවෙයි. හැබැයි නිග්‍රහ කරනවා තමයි. ඇයි දෙකක් එහෙම කියන්නේ මම? හරි කාරණා එක කාරණාවකදී නිග්‍රහ කරනවා තව කාරණාවකදී ප්‍රශංසා කරනවා. ඒකයි නිග්‍රහ කරනවා නෙවෙයි නිග්‍රහ කරනවා තමයි කියන්නේ. එක කාරණාවකදී ප්‍රශංසා කරන්නේ ඒ අය වෙනත් දේවල් කරනවට වැඩිය දවස් 10ක් 15ක් ගිහිලා කැලාවක නැත්නම් ආරණ්‍ය සේනාසනයක විහාරස්ථානයක නිෂ්කලංක තැනක අර වෙන වෙන කෝලංකර කර ඉන්නට වඩා ගිහිලා ඉඳීමම ඇති. හරි ඒකම ලොකු දෙයක්. ඔක්කොම අතහැරලා දාලා ගිහිල්ලා ඉන්න එක. හැබැයි ෆෝන් එක පවා අතාරින්න ඕන සාමාන්‍යයෙන් ගිහිල්ලා නම් ටෙලිෆෝන් ළඟ තියාගෙන එහෙම නේද මේ අඩුම ගානේ දවසට එක සැරයක්වත් ගෙදරකට කතා කරලා බලනවා මිසක්ක එහෙ ඉඳන් මේවා මේ පාලනය කිරීම නම් කර කර නම් ඒව කරන්න බෑ. නිකම් මේ කවුරු හරි මැරුණාද කියලා විතරක් බලන්න ඕන නම් පොඩ්ඩක් කතා කරලා බලන්න ඕනේ. එහෙම ගිහිල්ලා ඉන්නවනම් ඔක්කොම අතහැරලා ඉන්න ඕනේ. එහෙම පුළුවන් නම්. නිග්‍රහ කරනවා තමයි කියලා කියන්නේ එහෙම ඉඳලා එහෙම විදර්ශනාවලුත් කරනවා. විදර්ශනාවල් පිළිබඳව වාක්‍ය අරගෙන භාවනා කරලා නොඒකුත් දේවල් කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන විදිහට දැන් මගේ කෙලෙස්තර දැන් මට ඉපදුන ධර්මතා මොනවද? මගෙන් බැහැර වුණ ධර්මතා මොනවද? ඉපදුන ධර්මතා මොනවද? බැහැර වුණ අකුසල් මොනවද කියලා විමස විමසා බලන්නේ නැහැ. එහෙම නොවිමසීම හින්දා ඔහේ කාලය මැරීම ප්‍රමාණවත්ද කියලා මේ කාලය මැරීමෙන් සතුට වෙලා එනවා. හරිද? ඒක පුංචි කාලයකදී හරි කමන්නේ තමන්ගේ సంతානය තුළ අවශ්‍ය කරන වැඩපිළිවෙල සිද්ධ වෙනවා නම් ඒක තමයි වටින්නේ. ඒක කරන හැම දෙයකටම අරමුණක් තියෙන්න ඕනේ. විදර්ශනා භාවනාව කැමසි කෙනෙක් කරනවා නම් ඒ විදර්ශනා භාවනාවේ කමටහන තුලින් මගේ සිද්ධ වෙන වෙනස මොකද්ද කියලා කලින්ම දැනගෙන ඉන්න ඕනේ. හරි? කලින්ම දැනගෙන ඒක ගැන විමසලා කමටහන විමසන්න ඕනේ මම හැමදාම කියන මේ කාරණාව. කමටහන හරියට අහගන්න ඕනේ. හරිද? කමටහන හරියට අහගෙන ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරන. දැන් මේක කරපුවාම මට මොකද වෙන්නේ? හරි බය නැතු ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරන. ගුරුවරයාගේ යුතුයකමත් වෙන එක කියලා දෙන්න. මේක කරපුවාම මෙන්න මානසිකත්වය මෙන්න මේ විදිහට වෙනස් වෙනවා. හරිද? එතකොට ඒක කොහොමද වෙන්නේ? මේ මෙහෙමයි ඒක වෙන්නේ. කාරණා සහිතව සාකච්ඡා කරගන්න ඕන. ඒ විමසීමට සම්පූර්ණ අයිතියක් තියෙනවා. මොකද මගේ සිතන විදිහයි මේ වෙනස් කරන්නේ. සමහර අය නේද මහා අద్භූත දේවල් පිළිබඳව දැන් මට එක එක කමටහන මෙහෙම එකක් ඇහෙනවා හරිද ඒක ගුරුවරයෙක්ගෙන් ඒ ගුරුවරයා දුන්න කමටහන පිළිබඳව කෙනෙක් ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා මේ ඔක කරගෙන යන්න හරි කරගෙන යනකොට මේ විශ්වයේ තියෙන ශක්තියින් කොයි හරි වෙලාවක Tamanට එන්න පටන් ගන්නවා. ඒ ආවහම හරිද? සියලු දේ විනිවිද පේන්න පටන් ගන්නවා. දැන් හරි. දැන් සනීපයි. දැන් එහෙම තමයි වෙන්නේ. දැන් මොකද කරන්නේ? මෙයා ඉතින් අර දෙන කමටහනක එක්කෝ හුස්ම ගැන හරි මොකක් හරි දැන් කල්පනා මොකද්ද? කොයි වෙලාවෙද මේ අద్භූත විශ්ව ශක්තිය මට එන්නේ? හරි. ඉතින් මෙහෙම තමයි වැඩේ. හරිද? මෙතන කිසියම් පටිනිස්සක් ගන්න පස්සනාවක් මෙතන වෙන්නේ මොකද්ද? කරන්නේ මොකද්ද? මොකවත්වත් නැහැ. දන්නේ නැහැ. හැබැයි කමටහනක් තියෙනවා. ඒක සමහරට පංච උපාදානස්කන්ධ පිළිබඳ කමටහනක් වෙන්න පුළුවන්. ඉතින් දැන් ඒ ඒ මදිවට ඕක ඇතුලේ මොකද වෙන්නේ? ඕන් ඉන්නකොට එක්කෝ එලියක් එනවා, එක්කෝ මොකක් හරි වෙනවා, එක්කෝ දැන් මට එක්කෙනෙක් කියලා කියනවා "හාමුදුරනේ මම එහෙම ඉන්නකොට බෝල බෝල බෝල බෝල එන්න පටන් ගත්තා. මේ ඇවිල්ලා විදිලා විදිලා විදිලා විදිලා යන්න පටන් ගත්තා. මම මෙහෙම ඉන්නකොට ඔක්කොම බෝල වගේ එනවා. ගොඩ ගොඩ ඇවිල්ලා හැමකෙම විදි විදි විදි විදි විදි විදි විදි යනවා. ඉතින් මම කිව්වා ඉතින් මොකද දැන් කියන්නේ බෝල බින්දුනා දැන් මොකද කියන්නේ මේ දැන් මේ අනිත්‍ය පහක් වුණා මට අනිත්‍ය අවබෝධ වුණා කිව්වට පිළිගන්නෙම නැහැ මම මේවා කියන්නේ නිග්‍රහ කරන්නේ නෙවෙයි හරි නිග්‍රහ කරන්නේ මේ தත්ත්වය වැඩක් නැහැ කියලා කියන්නේ හරිද ඉතින් මේ කියන දැන් මට අනිත්‍ය අවබෝධ වුණා කියලා මම කොච්චරවත් කිව්වා ඉතින් දැන් කියන්නේ දැන් මං ගැන මම එතකොට මේ පැවිදි වෙලාවක්වත් නැහැ මේ මං කිව්වා ඔක කොහොම වෙන්න විදිහක් නැහැ ඔක කොහොම වෙන්න විදිහක් නැහැ නෑ නෑ නෑ ඔබතුමා මොනවද මේ කතා කරන්නේ මම නේ දන්නේ දැන් මගේ මගේ හිත කොච්චර සීතල වෙලා තියෙනවා කියලා දන්නේ මම කිසිම කෙලෙස් ධර්මයක් එන්නේ නෑ මෙතනින් එහාට මම මට වැඩේ වුණා දැන් ගුරුවරයාත් කියනවා වැඩේ වෙලා කියලා <laughs> ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ නොතේරෙන මම ඒ වුණාට යම් දෙයක් කිව්වා මෙහෙමයි මෙහෙමයි කියලා කිව්වට අවසානයේදී මොකද වෙන්නේ මේ අය ලකෝ ව්‍යසනයක් කරගත්ත ජීවිතේ හරිද ලොකු ව්‍යසනයක් කියලා කියන්නේ අන්තිමට සාමාන්‍ය අයටත් වැඩිය එහාට ගිහි ජීවිතේ වර්ධනය කරගත්තා. වර්ධනය කරගෙන නරක වැඩ පිළිවෙලවල් වලටත් යෙදෙන්න පටන් ගත්තා පසු කාලීනව. නොයෙකුත් ආකාරයේ ඉතින් දැන් මේ ගෝල බිඳිච්ච අය. හරිද? ඉතින් මම මේ කියන්නේ මේකේ තියෙන මේ මේක නෙවෙයි විදර්ශනාව කියලා තමයි තේරෙන්න තමන්ට වැටහෙන්න ඕන කමට අද අදට ඒ වගේ දේවල් ඕන තරම් තියෙනවා. හදිස්සියම නිවන් දකින්නවා සහතික දෙනවා මෙච්චර ගැඹුරු ධර්මයක් අපිට තියෙද්දී මේ කරන්න තියෙද්දී අපි මේ ගැඹුරු ධර්මය තුලින් පැහැදිලිව Tamanට Taman පිරික්ස පිරික්සා පිරික්ස පිරික්සා බලන්න ඕනේ මෙන්න මේ කෙලස් ධර්මය අයින් වෙන කොහොමද දිට්ඨි විසුද්ධිය කියන එකේදී දැන් අපි අද පොඩ්ඩක් හරි කතා කරන්න ඉන්නේ එතන දිට්ඨි විසුද්ධිය ගැන නෙවෙයි දිට්ඨි විසුද්ධිය ගැන මම ගොඩක් කතා කරා ඒකේ තියෙන පටිනිස්සක් ගානු පස්සනාව පිළිබඳවයි කතා කරන්න ඉන්නේ එතකොට මේ මේ ditthi visuddhiය සම්පාදනය වෙන කමඨහන් තියෙනවා. ඒ කමඨහනට පෙර අපේ ඒ ඒතෙන්ට අවතීර්ණ වීම සඳහා අපේ තියෙන දැඩි ලෝභය, දැඩි දේශය අයින් වෙන්න ඕනේ නැත්නම් ඒ අඳුරු පටලයත් එක්ක මේක වෙන්නේ නැහැ. ඒකයි උදාහරණයක් ගත්තොත් එහෙම අසුභ කමඨහන කියලා කිව්වොත් එහෙම දැන් මේ රාග ආදී කෙලෙස් ධර්ම සහ මනුෂ්‍ය ශරීර පිළිබඳ තියෙන සුභ හැඟීම ඉතාමත් දරුණු විදිහට අපේ සිත සම්පන්නය කරනවා. ඒක සංසාරගත පුරුද්ද. හරිද? සසර සසර ඒක ඊටාම තරුණ විදිහට කම්පණය කරනවා, නොසන්සුන් කරනවා. එතකොට ඒ වගේ தත්වේනුත් එක්ක මේ තීව්‍ර ගමන යන්න බෑ. මොකද මේ තීව්‍ර ගමන කියලා කියන්නේ මේ හිත නාම රූප පරිච්ඡේදයට යොදවන්න බෑ. තමන්ගේ සහ අනුන්ගේ වශයෙන් නාම රූප දෙකේ ගැලීම අත්දකින්න බෑ. තමන්ගේ පැත්තේ තියෙන මේ ගැලීම අත්දැක ගන්න පුළුවන්කම තියෙනවා. නාම රූප කියනකොට මහා ලොකු දෙයක් නෙවෙයි. එකක් තමයි වේදනාව කියන්නේ. හරි. නාම කොටස එකක් තමයි වේදනාව කියන්නේ. එතකොට වේදනාවේ වේදනාව කියන මේ දැන් හැම වෙලේම අපි ළඟ තියෙන දෙයක්. වේදනාව කියනකොට ඔකොටම අදහස් වෙන්නේ මේ දුක කියලා. දුක දුක දුක දුක කියලා නෑ නෑ. වේදනාව කියන්නේ දුක් විතරක් නෙවෙයි. චක්කු සංපස්ස, සෝත සංපස්ස, ගාන සංපස්ස, ජීව සංපස්ස, කාය සංපස්ස, මනෝ සංපස්ස කියන ඇහැ කන නාසය දිව ශරීරය සහ මනස කියන ඉන්ද්‍රියන් වල ස්පර්ශය නිසා ඇතිවෙන සැප වේදනා දුක් වේදනා අදුක්කසක වේදනා මේ දැන් මොකද්ද මේ අර තීව්‍ර නැත්තම් තීව්‍ර නැත්තම් ඇයි මේක අවබෝධ කරගන්න බැරි මේකේ ඇත්ත தත්ත්වය තේරුම් ගන්න බැරි ඇයි කියන එක මම කියන්න හදන්නේ මේ දැන් අපිට වේදනාව තියෙනවද නැද්ද හැම ශරණයකම කොහේ හරි මේ ඉන්දියන් වල කොහේ හරි තැනක එක තැනක වේදනාවක හට ගැනීමක් තියෙනවා. හැම ශරණයකම. එතකොට මේ වෙලාවේ අපේ මානසිකාරය තියෙනවද නැද්ද? අපිට මානසිකාරයක් තියෙනවා දැන් හිතන්න පුළුවන් ශක්තියක් තියෙනවානේ. මම දැන් මේ දැන් කියනවා වේදනාව කියන්නේ සම්පතියක්. ඒ කියන්නේ ගැලීමක්. එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එන එකක් වේදනාව කියලා කියන්නේ. එහෙනම් මේ දැන් උතන තියෙන වේදනාවක් හටගෙන නැති වෙන හැම වෙලේම ඇතිව නැතිව නැතිව නැතිව වේදනා මාලාවක් තියෙනවා. අන්න ඒකට හිත තියාගෙන අපේ මනසකාරයේ හැම වේදනාවක්ම ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම ඇතිවීම නැතිවීම දකිමින් දකිමින් දකිමින් ඒ ගැනම අවධානය යොමු කරගෙන ඉන්න කියලා කියනවා. ඒ මොකේද අවධානය යොමු කරන්න කියන්නේ මේ? පංච උපාදානස්කන්ධේ එකකට. රූප, වේදනා නේද? එහෙනම් වේදනාව කියන්නේ පංච උපාදානස්කන්ධයක. හොඳයි මං කියන පැයක් එහෙම වේදනාවට අවධානය යොමු කරගෙන ඒකේ තියෙන ඇතිවීම නැතිවීම ඒ හැම වෙලාවකම ඒ වේදනාව එක වෙලාවකට වැඩියෙන් තියෙනවා ඊළඟ මොහොතේ අඩු වෙනවා ආයෙ වැඩි වෙනවා අඩු වෙනවා ඒක තමන්ගේ වසඟයට ගන්න බෑ ඒක පාලනය කරගන්න බෑ ඒක මට අයිතියක් නැතුව සිද්ධ වෙන දෙයක් හරිද මේක සමහරවිට වැඩි වෙන්න හේතු මොනවද කායික වේදනාව වැඩි වෙන්න හේතු මොනවද මානසික වේදනාව වැඩි වෙන්න හේතු මොනවද අඩු වෙන්න හේතු මොනවද ඕවා ගවේෂණය කරන්න කියන කෙනෙකුට තමන්ගේ වේදනාව වලට හිත යොමු කරගෙන ඇත්තටම පුළුවන් වෙන්න ඕනද නැද්ද ඉතින් මේ මෙතන හටගන්න එක නේද අපි ඒක දිහා බලාගෙන හිටියොත් ඒක අඩු වෙන්නේ මේකින්ද වැඩි වෙන්නේ මේකින්ද කියලා තේරෙන්න ඕනද නැද්ද? බලාගෙන හිටියොත් තේරෙන්න ඕන. ඉතින් බලාගෙන ඉන්න කිව්ව ගමන් මොකද වෙන්නේ? නේද? බලාගෙන ඉන්න කියලා මං කියන හරි දැන් වේදනාවටම හිතෙමු කරගෙන ඒකම අත්දකලා ඒකේ ඇත්ත తත්වය තේරුම් ගන්න බලන්න තමන්ගේ තුලින් ඔය ළඟ තියෙන එක තේරුම් ගන්න කියනවා. හරි. ඒක තේරුම් ගන්න ගියා එහෙම කියලා ඇස් දෙක පියාගෙන මේක කරන්න කිව්ව මොකද වෙන්නේ? මම කියන්නේ නැහැ. නේද? එක්ක කාමච්ඡන්දයක, එක්ක ව්‍යාපාදයක නේද? නැත්නම් තේරෙන භාෂාවෙන් කියන පෙරහැරක් එනවා. වේදනාව හැවිල්ල පැත්තක තියලා ඇත්තට ඊයේ වෙච්ච දේ කියලා අර වෙච්ච දේවල් කියපු දේවල් අහපු දේවල් කාපු දේවල් විඳපු දේවල් හේත අනිතර කරන්න තියෙන දේවල් ඔක්කොම පොලිම වෙනවා මේකේ මට නවත්ත ගන්න බෑ ඒක නවත් ඉතින් මම ආයතරයක් අදිස්ථානය කරගෙන මේ මොකද්ද මේ වෙන්නේ කියලා ආයෙ පටන් ගන්නවා ඒ පටන් ගන්න ටිකක් වෙලා යද්දී තියෙන විදියට යනවා. නේද? මේ වගේ ඇයි මේ මට මගේ ළඟ තියෙන මේ මානසිකාරය කියන උපකරණය තීව්‍රව පාවිච්චි කරන්න මම පුහුණු කරලා නැහැ. හරිද? මේක පුහුණු කරා නම් මට මේ පංච පාදානස්කන්ධයට වැද ගන්න පුළුවන්කම දැස ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? මේක පුහුණු කරලා නැතිනම් මේක මහා ගැස්සෙන හිතක්. පොඩ්ඩක් නැත්තම් කලබලයටපත් වෙන හිතක්. එහෙනම් ඒ ඒ විදර්ශනාවට කලින් අපි රාගාදී කෙලෙස් ධර්ම අඩු කරගන්න තරහ අඩු කරගන්න සිත මෙල්ල කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි චිත්තවිසුද්ධිය කියලා කියන්නේ. හරි චිත්තවිසුද්ධියටපත් වෙන කෙනාට චිත චිත්ත ඒකාග්‍රතාවයක් විදර්ශනාවකින් හෝ සමතයකින් පුහුණු කරලා හරිද අවබෝධයෙන් හෝ සමතයකින් පුහුණු කරලා එවැනි මානසික තත්ත්වයක් ඇති වෙන තත්ත්වයකට තමන්ගේ හිතපත් කරගන්න පුළුවන් වෙන්නේ ඕනේ. ඒන් එහෙම ආ මේක අප්පා විසි වෙනවනේ හැමදැනම යනවනේ. හ්ම් කියලා දැනගත්ත කෙනා ඒකට ඕන ප්‍රතිපදාව සකස් කරගන්නවා. සකස් කර කර සකස් කර කර සකස් කර කර බලනවා. දැන් මේක මේ නොසන්සුන් වෙන ගතිය දැන් අඩුයි, සාන්ත වෙන ගතිය දැන් වැඩි. හරිද? අන්න පටිනිසග්ගාන. පටිනිසග්ගනාව. නේද? පටිනිසග්ගාන පස්සනාව. ඒ ඊළඟට එතනින් ආයසරයක් මොකද කරන්නේ? තව ඉස්සරහට යනකොට දැන් මට චිත්තවිසුද්ධිය ඇති වෙලා දැන් ස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙනවා කියලා දන්නවා. අන්න ඒකෙන් පස්සේ එයාට පුළුවන් වෙනවා. ඒක සමහර විට විදර්ශනාවකින්ම වෙන්න පුළුවන්. ඒකයි ඒ සඳහන් කරලා තියෙන සමහර දැන් බලන්න දේශනාවේ දැන් අසුභ භාවනාවෙත් ඒක තියෙනවා. ඒ අසුභ භාවනාවේ යම් කඩවීමකට කියලා ඉති අජ්ජත්තංවා බහිද්ධාවා අජ්ජත් බහිද්ධාවා කියන එහා පැත්ත මෙහා පැත්ත අසුභයි වශයෙන් දැනගන්නකොට හිත සංසුන් වෙනවා. මෙච්චර කාලයක් තිබ්බ පීඩිත තත්ත්වයේ හිත සම්පූර්ණයෙන් අතබදලා රාගය රාගය කියන එක විස්කම්බන වශයෙන් ඒ කියන්නේ తాවකාලික වශයෙන් ඒ මොහොතේ ඒ භාවනාවේදී රාගය කියන එක ලෝකේ කිසියම්ම කිසි තැනක් එක් කරෙහි ලෝකය මෙහෙම අරමුණු කරොත් ඒ හිතෙන් ලෝකයේ මේ සිතට රාගයක් ඇති වෙන්න ඉඩක් නැහැ ඒක අద్භූත ආශ්චර්ය එකක් තමයි ඒක මේ මෙයා අන්ධ එකක් නෙවෙයි මේක ඇයි මම එහෙම කියන්නේ? මස් ගොඩක් ගැන හරිද? ලස්සන රෙදි කෑල්ලකින් වහලා තියෙන සුවඳ විලවුන් ගල්වලා තියෙන අපි දකිනවා මස් ගොඩක් තියෙනවා මේක අපි කැමති හැඩයකට හදලා ලස්සන හැඩයකට හදලා තියෙනවා. හරිද? එක්ක රවුම් හැඩයක් එක්ක මොකක් හරි එක ටයිප් එකක් වගේ ලස්සනට හදලා තියෙනවා මේ මස් ගොඩ. ඒක ලස්සනට කැලලකින් වහලා තියෙනවා ගොඩාක් ලස්සනයි පාට දැන් ඒකේ හරිද වටේටම සුවඳ විලවුන් ගහලා තියෙනවා සුවඳ හොඳයි ඒ පැත්තෙම තියෙන හොඳයි එහෙනම් හැඩේ හොඳයි සුවඳ හොඳයි මේ වහලා තියෙන රෙදි කැල්ල හරි සෞම්‍යයි දැන් බලන්න එහෙනම් සෞම්‍යයි හැඩේ හොඳයි සුවඳ හොඳයි මේක මස් ගොඩක් අපි කාට හරි ඒ ඒක වහලා තියෙනවා දැක්ක කෙනෙකුට හරිද එයා දකිද්දි තමයි මේ වැඩේ කරේ එයා බලාගෙන ඉඳි ලොකු මස් ගොඩක් ගෙනල්ලා ඒක වහලා අර විදිහට රෙදි කැල්ලකින් වහලා මේ වැඩේ කරා දැන් මේ බලා හිටිය කෙනාට කතා කරලා කියනවා මේක උඩින් මෙහෙම පිරිමදින්න කියලා. පිරිමදින්න කියලා එයාගේ අහනවා මොනවද වැඩ දැනෙන්නේ? සෞම්‍යනේ නේද? සුවඳයිනේ. හරි. හැඩෙත් හොඳයිනේ. හැබැයි මේ අත තියලා පිරිමදින එක්කෙනා කියයිද සුවයි, සුන්දරයි, මధుරයි, ප්‍රියයි කියලා කියයිද? ඇයි කියන්නේ නැත්තේ? අත තිනකොට මතක් වෙන්නේ මොනවද? යටින් තියෙන මස්. මේ ශරීරය කියන්නේ මොකද්ද? නේද? ශරීරය කියන්නේ එහෙම එකක්ද නැද්ද? හැඩේ හොඳයි සමහර විට, සෞම්‍යයි, සුවඳයි. කියන්නේ සුවඳයි කියන්නේ ඉතින් අර ගහලා ගහලා සුවඳ හදලා. කොහොමද මස්වල තියෙන නේද? ඉස්ම මේ හැමෙන් එළියට එනවා. තෙල් වගේ සහ දාඩිය වලින් මේක ඇතුලේ තියෙන මිරිකෙන ඉස්මක් එනවා. මේ හැම හරියට ෆිල්ටර් එකක් වගේ ලේ එළියට එන්නේ නැහැ. ඒ ලේ වල තියෙන මස්වල තියෙන යම්කිසි ඕජසයක් එළියට එනවා. නේද? එතකොට ඒ ඒවා හොදලා හොදලා හොදලා හොදලා හොදලා පිහලා පිහලා පිහලා පිහලා සුවඳ විලුම් ගහලා තියෙන දැන් මේ මස්කොරට. හරිද? එතකොට නමුත් ඒ සංඥාව හදන්න තමයි බුදුරජාණන් වහන්සේ අපිට අසුභ භාවනාව දේශනා කරලා තියෙන්නේ. හරි? ඒ වගේම එකක් තමයි විදර්ශනාවකින් පටන් ගන්න එක තමයි ධාතු මනස්කාරය. ධාතු මනස්කාරය පටන් ගන්න පටවියාපෝ තේජෝ කියන කලාපවලින් කඩලා කේසාලෝමානාකාදන්තා තතු මංසන්නහරවට්ටිම අට්ටිමිජ්ජං ආදි වශයෙන්. ඉතින් මේ වගේ දේවල් එක්ක අපි අපේ හිත මේ ඒවා කරන්නේ නැතුව එක දිගට නොසන්සුන්ව තියෙන හිත. හරි එක දිගට මේක මොකද මේක මම හැමදාම කියන්නේ මේ පරීක්ෂණය කරන්න. හරිද? මොකද්ද පරීක්ෂණය? එක මොහොතකට ෆෝන් එක විශේෂයෙන් මේ ෆෝන් එක හැමම කරදරයක් වෙලා තියෙන මිනිස්සුෙකුට චූටි නිදහසක් හම්බෙන වෙලාවෙම එයා යන්නේ මොකේද? වැඩ කර කර ඉඳලා හරි කතා කර කර ඉඳලා හරි මොන හරි එකක් වෙලා පොඩි නිදහසක් ඇති වෙන වෙලාවෙම හුඟක් අය යන්නේ ෆෝන් එකට. හරි ගැටලුවක් ඒක. හරි. ඉතින් එතෙන්ට යන්නේ නැතුව ඒක නිදහස් චින්තනයට ලොකු බාධාවක් ඒක අපේ. අපේ නිදහසේ අපි ගැන හිතන්න ඕනේ. අපි නිදහසේ තමන් ගැන හිතන්න ඕනේ. ලෝකය ගැන හිතන්න ඕනේ. ජීවිතය ගැන හිතන්න ඕනේ. ඒ නිදහස් චින්තනයේට අලුත් නිර්මාණ පවා බිහිවෙන නිදහස් චින්තකයෙක් තුල. නේද? මේ අර උඩේ ඉඳන් ඇපල් ගෙඩිය පල්ලෙහාට වැටෙනකොට අයිසෙක් නිව්ටන් ඉන්න තැනේදී අයිසෙක් නිව්ටන් අතේ ෆෝන් එකක් තිබුණා නම් මොකද වෙන්නේ? <laughs> නේද? එයාට ඇපල් ගෙඩි 10ක් වටනත් ඕක නම් කල්පනා වෙන්නේ නැහැ. මේක ඇයි පල්ලෙහාට වැටුනේ කියලා කල්පනා වුණේ නිදහස් චින්තනයක නිදහස් මනසක් ඒ වෙලාවේ නැත්නම් ඔයිට කලින් ඇපල් ගෙඩි වැටෙනවා දැකලා නැද්ද කවුරුවක්වත්? නේද? ඒක කල්පනා කරන තරම් නව අදහසක් එන්නේ නැහැ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන ඒවා වැඩි වෙලා තියෙන වෙලාවල් වල. ඉතින් ඒක අඩු වෙන්න නම් මේවා පැත්තකින් තියන්න ඕනේ. ඒකද මම හැමෝටම කියන්නේ නිදහස් වෙන්න පොඩ්ඩක්. කොතන හරි තැනක නිදහසේ චුට්ටක් හිත තියලා බලන්න. මොකුත් නැතුව. මොන වගේ දෙයක්ද Tamange හිතේ ප්‍රධාන දැනට තියෙන දැනට තියෙන මේ හිත වැඩියෙන්ම අරමුණු කරන දේවල් හින්දා හිතේ තියෙන හිතේ තියෙන්නේ ප්‍රබෝධයක්ද හිතේ තියෙන්නේ සුවයක්ද හිතේ තියෙන්නේ පීඩාවක්ද කියලා හොඳට දැනේ. හුඟක් වෙලාවට තනි වෙනකොට තියෙන්නේ සතුටක්ද? රූප වහින බලන සතුට තියෙනවා. යාළුවොත් එක්ක ඉඳලා ඉන්න සතුට තියෙනවා. සින්දු අහනකොට සතුට තියෙනවා. ඒ මොකද ඒ වයින් අර ඇතුලේ තියෙන පීඩනය අමතක කරලා තියෙනවා. හුඟක් වෙලාවට තනි වෙච්ච වෙලාවට තියෙන්නේ මොනවද? අර දේ ලැබුන්නේ මේ දේ ලැබුන්නේ මොනවා හරි අවශ්‍යතාවයක් ඉල්ලනවා අපේ හිත. නේද? අවශ්‍යතාවයක් මේ නොලැබිච්ච දේවල් ඉල්ලන ගතියක් තියෙනවා හිත අපේ. හැම වෙලේම. එතකොට ඒ ඉල්ලීම් වල වැඩිපුරම තියෙන්නේ මම මේ නරක කතාවක් කියනෝ නෙවෙයි. වැඩිපුරම තියෙනවා ලස්සන දේවල් දැකීමේ, ලස්සන දේවල් ඇසීමේ. ඕක අස්සේ වැඩිපුර තියෙනවා රාගයට සම්බන්ධ එතන ශරීර දැකීමේ අවශ්‍යතාවයන් ආශ්‍රය කිරීමේ අවශ්‍යතාවයන් ඒ වගේ දේවල් සංසාරගත දෝෂය නිසාවෙන් ප්‍රබලව තියෙනවා. හරි ඒවා ප්‍රබල දේවල් හින්දා. ඒකින්ද පීඩනයක් තියෙනවා. ඒකින්ද වෙහෙසක් තියෙනවා. Tamanගේ වෙලාවට ශරීරය වැහැරීගෙන යන කාලයක් වෙනවා. ඒ හැම එකක් එක්කම මේකට හොඳම පැහැදිලිම උදාහරණයක් තමයි හැම වෙලෙම අපි ඇඳුම් වල මෝස්තර දාන්න ලෑස්ති කරගන්නවා. ඇයි දන්නේ ඇයි අපිට විලාසිතා විලාසිතා පාක්ෂල නෙවෙයි මම කියන්නේ හරිද ඒ ලස්සනට ඉන්න ඕන කෙනෙක් ඒ මොකද අනිත් අයට ප්‍රිය උපදවන විදිහට ප්‍රිය උපදවන කෙසේදත් අප්‍රිය උපදවන්නේ නැති විදිහට ඉන්න ඕන මොකද මේ ශරීරය අප්‍රසන්නකම උපදින ශරීරයක් ඒක හොඳයි ඒක වැරද්දක් නැහැ නමුත් එතන චේතනාව තියෙනවා අන්න ඒ වගේ චේතනාව එහෙම නැතුව හුඟක් වෙලාවට මෙතන මේ ශරීරය කැපී පෙන්වීමේ අවශ්‍යතාව අන් අයගේ අවධානය යොමු කරවා ගැනීමේ අවශ්‍යතාව කියන තැන සියුම් වශයෙන් තියෙන මොනවද? රාගයට සම්බන්ධ සියුම් සිතුවිලි. හරිද? එතකොට මෙන්න මේ හැම තැනකම හැම වෙලාවකම තමන්ගේ අතුලාන්තයට තියෙන දැනෙන තියෙන මේ නොසන්සුන්කම නැත්තම් ඉල්ලන ගතිය ඒකින්ද තියෙන වෙහෙස සම්පූර්ණයෙන්ම නැති වෙනවා ඔය අසුභ භාවනාවේ අර කියන මස්කොඩ හරියට හරි සංඥාව ඇවිල්ලා එක මොහොතක ඔක්කොම නැති වෙනවා. හරිද? ඒතර මුළු ලෝකෙම පිළිබඳව කිසිම රාගයක් හැංගිලා ලෝකෙම මතක් වුණත් ලෝකෙම අරමුණ වුණත් මේ එක තැනකකින්වත් මට මට ඒ කියන්නේ රාගයෙන් අරමුණු කරන්න දෙයක් ලෝකේ නැහැ. ඇයි? ඔක්කොම මස්කොඩවල් ටිකක් එහාට මෙහාට යන බව එක සිතකට අරමුණු කරගෙන මට්ටමට ගන්න පුළුවන්. මේක අමාරු දෙයක් නෙවෙයි. මේක මම පැහැදිලි කරලා තියෙනවා කතන්දේ. එක දිගට පුහුණුවක් කරන්න ඕනේ. කරන කෙනෙකුට එකම මේ භාවනාව එයාට මේක කරන්න පුළුවන්. කරන විදිහ මම ඔප්පු කරලා කියලා දීලා තියෙනවා. ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. ඔයිට කලින්. ඒතර මේක කරපුවාම වෙන්නේ මොකද්ද? අර තියෙන වෙහෙසකාරී රත් වෙන, තැවෙන, පිච්චෙන ගති අයින් වෙලා හරිද? රත් වෙන, තැවෙන, දැවෙන, පිච්චෙන ගති අයින් වෙලා ලොකු සුවදායක තත්යකටපත් වෙනවා හිත හරියට ඒකට ඒකේ ධර්මයේ සඳහන් වෙන්නේ ණයක් අරගත්ත කෙනෙකුට ණය බර නිදහස් වෙනවා වගේ කියලා. හිරේ විලංගු වෙලා හිටිය කෙනෙකුට ඒකෙන් අය වුණා වගේ කියලා. හරිද? එතකොට අසනීපයක් හැදලා තියෙන කෙනෙකුට අසනීපය හොඳ වුණා වගේ කියලා. කාන්තාරයකින් ඉන්න කෙනෙකුට හේම භූමියක් හම්බුණා වගේ කියලා. අන්න ඒ වගේ தත්වයකටපත් වෙනකොට ඇති වෙන ඒකට ඒකත් එක්ක ඇති වෙන ප්‍රීතිය, ඒකත් එක්ක ඇති වෙන සුවය ඒ විදර්ශනාව හින්දා එයාගේ හිත පස්සද්ධියටපත් කරනවා. අනිත් දේවලුත් අඩු වෙනවා, තරහ යන එකත් අඩු වෙනවා. නොසන්සුන්කමත් අඩු වෙනවා. හරි එන්නේ එහෙම අඩු වෙන කෙනෙකුට අන්න මොකද කරන්නේ ආන් ඉති අජ්ජත්තං වා කාය කායානුපස්සී විහෙති අන්න දැන් තමයි කයෙහි නැත්නම් වේදනාවෙහි අන්න ඒ වගේ තත්ත්වයටපත් වුණාට පස්සේ පංච උපාදාන ස්කන්ධයට අවධානය යොමු කරන්න පුළුවන් තීව්‍ර හිතක් හැදෙනවා ඉතින් අන්න ඒව වෙනවද කියලා බල බල යන්න ඕනේ දැන් පංච උපාදාන ස්කන්ධයට අවධානය යොමු කරනකොට එතකොට එතන වේදනාව කියන්නේ එකක් කය කියන්නේ වෙන එකක් බව Tamanට වටහා ගන්න පුළුවන් වෙනවා හරිද මම මේ හැමදාම කියන්නේ දත් කැක්කුම කියන එක හරියද දන්නේ නැහැ අපි කියනවා දත ක කියනවා කියලා හරියද දන්නේ නැහැ දතනම් ක කියන්නේ ගලවලා පැත්තකින් තිබ්බහම දත නටන්න ඕනේ නැටිලක් ඉන්න බෑ කියලා. දතේ තියෙන එකදු අස්තියක්වත් දන්නවද? ඒ මේ තියෙන එකදු අස්තියක්වත් දන්නවද? ක කියනවා කියලා? දත ආශ්‍රිතව හැදෙන දෙයක් තමයි කකියාම කියලා කියන්නේ. හරි? එතකොට මේන්න මේ වේදනාව කියන්නේ එකක්, ස්නායු ශෛල කියන්නේ වෙන එකක්. එතකොට මේ මේ මේ දෙක වෙන්ව හටගන්නේ නැති බවක් ධර්මයේ තියෙනවා. ඒක දත නැතුව කැක්කුම නෑ. ඒකනේ ගලවපුවාම අයින් වෙන කැක්කුම. දතත් මේ කයේ තියෙන වේදනාව දැනෙන රූප කලාප වර්ගයක් තියෙනවා. වේදනාව අරමුණු වෙන රූප කලාප වර්ගයක් තියෙනවා. ඒ දෙකත් ඒ දෙකේ එකතුව නිසා මොකද වෙන්නේ? කාය විඥාණය හටගන්නවා. කයේ දැනීම හටගන්නේ මේ දෙක එකතු වෙනවා. එතකොට කය කියන්නේ වෙනම එකක්, වේදනාව කියන්නේ වෙනම එකක්. ඒ දෙක වෙන් වෙන් කරගන්න බෑ. නමුත් ඒ දෙක එකක් වෙන්නේ මුසු වෙන්නේ නැති වෙන්ක. එතකොට අන්න ඒ දෙක වෙන්ව මට දැනෙන්න පටන් ගන්නවා. ඒ දෙක මේ ශරීරයේ කිසිම දෙයක් සිද්ධ වෙන සිද්ධිය මොකද්ද කියලා දැනෙන දේවල් දැනෙන එකක් නෙවෙයි. උදාහරණයක් අපි කියන්නේ හැමදාම හුස්ම ගන්නවා. දැන් මෙච්චරලා හුස්ම ගන්නව දැවුණාද? හරි. මෙච්චර වෙලා හුස්ම ගන්න දැනුන්නේ නැහැ කියන එකේදී අපි අහනවනේ හැමදාම ප්‍රශ්න දෙකක්. මෙච්චර වෙලා හුස්ම ගන්න හුස්ම ගැනීමේ දැනීම තිබුණා දැනුනේ නැහැ. ද නැත්තම් දැනීම තිබුණේම නැද්ද? පළවෙනි එකද දෙවෙනි එකද හරි කියලා අපම හුඟාක් වෙලාට අපිට හිතෙන්නේ දැනීම තිබුණා දැනුනේ නැහැ. මෙච්චර වෙලා දැනීම තිබුණා දැනුනේ නැහැ. හරිද බලන්න මේ වචනේ? දැනීම තිබුණා දැනුනේ නැහැ. දැනීම තිබ්බනම් දැනෙන්නේ නැතුව තියෙන්න පුළුවන්ද? දැනීම කියන්නේ දැනෙන එක තමයි. එහෙනම් දැනීම දැනීමක් නැති දැනීමක් තියනවද? එහෙනම් මෙච්චර වෙලා හුස්මේ දැනීම තිබුණේම නැහැ. ඕන් දැන් තමයි දැනීම හටගන්නේ. හරි. ඒ කියන්නේ විඥානයේ බැස ගැනීමක් නැත්තම් වේදනාවක් හැදෙන්නේ නැහැ. එතකොට අපිට මෙන්න මේ විදර්ශකයට තේරෙනවා මේ වේදනාව කියන එක මේ තියෙනවා මේ නැහැ. මේ තියෙනවා මේ නැහැ. එතකොට මෙච්චර කල් මං හිතා හිටියේ එක දිගට තියෙන එකක් ඒක ආත්මීය එකක් කියලා හිතා හිටියා. දැන් තේරෙනවා නෑ මේක හැම වෙලේම සමුදය වය. ඇති වෙන ඇති වෙන. ඒ වේදනාව හටගන්නේ සිත දැසගත්තොත් විතරයි. අන්න දැන් තේරෙනවා. වේදනාව කියන්නේ එකක්. කය තිබේ. හුලනුත් ආවා, නහයක් තිබුණා. නේද? නමුත් දැනීම නෑ. උගුරට හොරාපත් කන්න පුළුවන්ද? උගුරට හොරා බත් කාලා නැද්ද? කියයි උගුරට හොරාන ඒක නම් බෑ හුස්ම ගැසෙද්දී ඒක නම් බෑ කියලා. ඇයි රූපවාහිනිය දිහා බලාගෙන නේද? රූපවාහිනිය දිහා බලාගෙන බත් කනකොට මොනවද කෑවේ කියලා දන්නවද? දැනුනේවත් නැහැ. ඒ කියන්නේ පැහැදිලිව දන්නේම නැතුව ඒ මොකද? හිත සම්පූර්ණයෙන් තිබුණේ වෙන කොහොමකවත්. ඒ කියන්නේ විඥානය යෙදුනේ නැත්තම් මේ දැනීම හටගන්නේ දැනීම නැහැ. ඉතින් එන්න ඒ වගේ මේ පංච පාදානස්කන්ධය විදර්ශනා කරනකොට ඒ කෙනාට පංච උපාදානස්කන්ධය ආත්ම කොට ගන්න බැරි බව හොදාකාරම දැනෙනවා. පංච උපාදානස්කන්ධය ආත්ම කොට ගන්න බැරි බව දැන ඒක මට අදාළ දෙයක් නෙවෙයි. ඒක මට අදාළ දෙයක් නෙවෙයි. දැන් ඔක අහගත්තද මට අදාළ දෙයක් නෙවෙයි. ඒක ක්‍රියාත්මක වෙන එකක් කියලා. එහෙනම් ඒකේ ක්‍රියාත්මක භාවය දැනෙනකොට Tamange වශයෙන් මගේ සිතේ ඇතිවන සිතුවිලි කියන්නේ පංච උපාදානස්කන්ධයෙන් එකක්. ඒ සිතුවිලිවක්වත් මට ඕන හැටියට තියෙන එකක් නෙවෙයි. ඒවා මං කරගන්න ඒවා නෙවෙයි. මට තරහ එන එකවත් මට ඊර්ෂ්‍යා වෙන එකක්වත් මං කරගන්න එක නෙවෙයි හේතු නිසා සකස් වෙන එක. අන්න එතකොට එහා පැත්තේ කෙනාගෙත් ඒ වගේ කියලා තේරෙනවා. හරි. ඒක පැත්තකින් තියද්දි මම කියලා ගන්නෙ කොයි කොටසද කියලා බැලුවොත් එහෙනම් මම කියලා ගන්න කොටසක් නැති බව තේරෙනවා. ඒක ගැන අපි හෙට දවසේ සාකච්ඡා කරමු. එතකොට අන්න එහෙම තේරෙනකොට මමත්වය නැත්තම් ආත්මීය හැඟීම මගේ කියන හැඟීම මොකද වෙන්නේ? පහ වෙනවා. නාම රූප පරිච්ඡේද වෙනකොට සත්‍යය කියන හැඟීම පහ වෙනවා. එතකොට දැන් මේක අපි දැනගත්තානේ. මෙතෙන්ට යෙදී යුතු පටිනිස්සග්ගාණු පස්සනාව මොකක්ද? පුන පුනා පුන පුනා මේ නාම රූප පරිච්ඡේද පිළිබඳ විදර්ශනාව කරනවා කෙනෙක්. කරන්නේ පිරික්ස පිරික්ස බල බල පිරික්ස පිරික්ස බල බල. කොහොදැම්මට සත්පුද්ගල සංඥාව අඩු වෙනවද? මම අද මේ භාවනාව කරලා ගෙදර යනකොට මගේ දරුවෝ මට දරුවන්ව පේනවද නාම රූප දෙකක් විදිහට? ගෙදර යන්න ඕනේ භාවනා කරන ගමන් අවධානය යොමු කරලා බලන අම්මට මට දැනෙනවද මට සිතුවිලි එනවද එතන තියෙන නාම රූප දෙකක් කියලා. හරිද? එහෙම එනවනම් අන්න අම්මා කියන සත්පුද්ගල සංඥාව අයින් වෙලා ඒ වෙනුවට මට මෙතන තියෙන නාම රූප දෙකක් කියන අදහස ඇවිල්ලා අන්න ඒක වෙනවද කිය බල බල බල බල බල බල නැවත නැවත නැවත නැවත නැවත නැවත විදර්ශනාව ඉදිරියට අරන් යෑම තමයි මේ අයින් වෙනවද කිය කිය බල බල යමක් බැහැර වෙනවද යමක් හට ගන්නවද කියලා බල බල මේක ඉස්සරහට යන එකට තමයි අපි පට්නිස්සක් ගන්න පස්සනාව කියලා කියන්නේ. හරිද? ඒතර අවසානයේ ඔය විදිහට වර්ධනය කරගෙන ගියොත් ඒකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? මාර්ගසිතක් ඉපදීම නේද? මාර්ගසිත විදීමයි අවසාන ප්‍රතිඵලය. එහෙනම් අපිට මාර්ගසිතක් උපදින්නේද ඒ උපදින මාර්ගසිත තුලින් නේද? ditthිය වැරදි දෘෂ්ටිය අයින් වෙන හැටි අධ්‍යයක දැක අධ්‍යයක දැක ඉදිරියට ඔය ක්‍රමේට තමන්ගේ සංවර්ධනය තමන්ගේ මානසික සංවර්ධනය අධ්‍යයක දැක අධ්‍යයක දැක අධ්‍යයක දැක ඉදිරියට යා යුතුයි බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඒ වගේ දැනගෙන යන ගමන දැනගෙන යන ගමන හරි සෝවාන් ඵලසිත ඉපදී මාර්ගසිත ඉපදීමත් එක්ක සක්කාය දිට්ඨි සීලබ්බත පරමාස විචිකිච්ඡා සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා ඒක දවසක් සෝවාන් වුණා කියලා අපි කියපු එක්කෙනකින් අපි පොඩි හඳුනනම කවවා අම්මේ මොකද්ද අයින් උනේ සක්කාය දිට්ඨිය මොකද්ද සක්කාය දිට්ඨිය කියන්නේ දන්නේ නැහැ හරි උත්තරේ ඒක හරි ඒකට ඒ කියන්නේ අම්මා දැන් අයින් වෙන උන දේ දන්නේ නැහැ අයින් වෙනවාද අයින් කරනවාද? ඇත්තටම අපි නේද අවිද්‍යාව දුරු කරන්න ඕන වැඩපිළිවෙල කරනකොට මේකෙන් උතරින් අයින් කරෙන්න ඕන වැඩපිළිවෙල සකස් වෙනවා අපේ. හරිද? එහෙනම් අයින් අයින් වෙච්ච එක නොදැනගෙන ඉන්න ක්‍රමයක් නෑ. ඒකද සෝවාන් වෙච්ච අයට අපි බොහොම කරුණාවෙන් කියනවා සක්කාය දිට්ඨිය පිළිබඳව දන්නවද කියලා හොයලා බලන්න. තමන්ගෙන් බැහැර වෙච්ච එක මොකද්ද කියලා තමන්ගෙන් ඒක බැහැර වෙච්ච හැටිත් ඒ බැහැර වෙලා තමන්ට ඉපදිච්ච අවබෝධයත් නැවත ඒක එන්න විදිහක් නැති බවත් Tamanට ප්‍රත්‍යක්ෂකට තේරෙන්න ඕනේ මට දැන් මේක තේරිලා ඉවරයි කියලා. පංච උපාදානස්කන්ධය පිළිබඳව තේරිලා තියෙන්න ඕනේ. ඒක ආත්ම කොට ගන්න පුළුවන්කමක් නැහැ කියලා. ඉතින් ඒක කියන්නේ ගැඹීර ධර්මයක් කියන්නේ එකයි ගැඹුරු ධර්මයක් කියන්නේ එකයි. ඒක යායුතු ගමන નિවර්දිය දැනගෙන යායුතු කියන්නේ එකයි. ඒක කරන්න බැරි දෙයක්. කරන්න බැරි දෙයක් නෙවෙයි. ඒකින්ද ධර්මයට සාධාරණ ඉෂ්ට කරමු කියලා මම යෝජනා කරනවා හැම කෙනෙක්ටම. මේ ලැබිච්ච වටිනා මනුෂ්‍ය ජීවිතය ලැබිච්ච වෙලාවේ තමන්ගේ මානසිකාරය નિවැරදි කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගන්න පටිනිස්සග්ගානුපස්සීව වාසය කරලා තමන්ගේ අතුලාන්තය පිරිසුදු කරගන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය වීරය අදිස්ථානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති